ආයුබෝවන් තෙරුවන් සරණයි. මනුෂ්‍යත්වයේ ගරුත්වය උදෙසා සියස අපි ඔන අදත් සුපුරුදු පරිදි ඔබගේ ආලින්දයට ගොඩ වදිනවා. ගුරු අදන් සිසුම වින්සු සරවන සුගත පදවිවරණ වැඩසටහනත් අරගෙන. ඉතින් සුපින්නතුනේ මහාචාර්ය රේරුකාණේ චන්දේමල ස්වාමින් වහන්සේ විසින් රචනා කරන ලද ඉතා වටිනා ධර්මගාන්තයක් වන ධර්ම විනිශ්චය කියන ධර්මගාන්තය පිළිබඳව තමයි අපි මේ වන විට දහම් විග්‍රහයක් කරගනිමින් පවතින්නේ. ඒක ඔබ හොඳ ආකාරම දන්නවා. ඉතින් අදත් අප කෙරෙහි අනුකම්පාවෙන් අපේ ආරාධනාව පිළිගෙන අපේ මේ දහම් සාකච්ඡාව හරවත් කිරීම සඳහා අපේ දේශකයන් වහන්සේ මැදිරි සංකීර්ණ පරිශ්‍රයේට වැඩමව වදාරා සිටිනවා. වැඩසටහන ආරම්භ කිරීමට ප්‍රථම අපි අපේ ගරුතර ස්වාමින්වහන්සේව පාද නමස්කාර පූර්වකව පිළිගෙන සිටිමු. නම කියන්නට අවසරයි අතිපූජනීය ආචාර්ය පූජ්‍ය කුකුල්පනේ සුදස්සි ස්වාමින් වහන්සේ ඔබ වහන්සේව පාද නමස්කාර පූර්වකව අපි අපගේ වැඩසටහනට පිළිගනු ලබනවා. පින්වතුනේ අපේ ආචාර්ය කුකුල්පනේ සුදස්සි ස්වාමින් වහන්සේ අපිට පහුගිය වැඩසටහන් කීපයකදී පැහැදිලි කරලා දුන්නා මේ කර්මය සම්බන්ධව කොයි විදිහටද විග්‍රහ කරගත යුත්තේ කියන එක. එහිම දිගුවක් විදිහට මට අපේ ස්වාමින් වහන්සේ මෙන්න මේ විදිහට වැඩසටහන පටන් ගන්න හිතෙනවා. අපේ ස්වාමීන් වහන්සේ දැන් මේ කර්මය කියන එක එහි විභේදන පිළිබඳව ඔබ වහන්සේ අපිට පහුගිය වැඩසටහන් වල ඉතාමත් මනාවට පැහැදිලි කරලා දුන්නා. යමෙකුට හිතෙන්න පුළුවන් අපේ ස්වාමීන් වහන්සේ මේ කර්මය තුලින්මද සත්වයාට අදාළ කරන සැප දුක් විපාක ලැබෙන්නේ. කර්මයමද ඒකට හේතුව. ඒ පිළිබඳව අවසරයි අපේ ස්වාමීන් වහන්සේ විග්‍රහයක් බලාපොරොත්තු වෙනවා. සරණයි හැම දිනාටම අද දවසෙත් අපි ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නේ කර්මය සම්බන්ධ මාතෘකාවකින්ම මොකද පසුගිය සති දෙකක අපි කර්මය පිළිබඳ විවිධ පැති කතාබහ කරන්නට යෙදුණා. ඉතින් තවදුරටත් ධර්ම විනිශ්චය ග්‍රන්ථයේහි කර්මය සම්බන්ධ ප්‍රශ්න කීපයක් නායක හඳුරෝ සාකච්ඡා කරලා තියෙනවා. එහි 45 වෙනි ප්‍රශ්නය තමයි එහෙමයි. අද අරවින්ද මහත්මයා මූලික වශයෙන්ම මතු කළේ සියලුම සැප දුක් ලැබෙන්නේ කර්ම විපාක වලින්මද දැන් ඒ කාරණය මහානායක හඳුරෝ විස්තර කරනවා මේ ප්‍රශ්නය මෝලිය සීවකනම් පිරිවැජියේ බුදුන් වහන්සේගෙන් විචාලය. ඔහුට බුදුන් වහන්සේ මෙසේ වදාළසේක. සීවකය මේ ලෝකයේ පිත හේතු කොටගෙන ඇතැම් වේදනා උපදින්නේ. ඒ බව තමාටද දත හැකිය. ලෝකයා විසින්ද සත්‍යයි පිළිගන්නා ලද්දේ. සීවකේ යම් ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් සත්‍යයන් ලබන වේදනා සියල්ල పూర్ව කර්මයෙන්ම ලබා යයි කියද්ද ඔහු ඔව්හු තමන්ටම දැනෙන කාරණේහි ලෝකයා විසින් සත්‍යයි පිළිගන්නා ලද කාරණේහි අතිධාවනය කරන්නෝය. එබැවින් ඔවුන්ගේ ඒ වාදය ඒ දෘෂ්ටිය මිත්‍යාවකයි කියමි. සීවකය සෙමෙන් හටගන්නා වේදනාද ඇත්තේය. වාතයෙන් හටගන්නා වේදනාද ඇත්තේය. සන්නිපාතයෙන් හටගන්නා වේදනාද ඇත්තේය. ඍතු විපර්යාසයෙන් හටගන්නා වේදනාද ඇත්තේය. නුසුදුසු සේ ශරීරයේ පරිහරණය කිරීමෙන් වන්නා වූ වේදනාද ඇත්තේය. පරෝපක්‍රමයෙන් වන වේදනාද ඇත්තේය. සීවකය කර්ම විපාක වශයෙන් හටගන්නා වේදනාද ඇත්තේය. සීවක ඒ බව තමාටද දත හැකිය. ලෝකයා විසින්ද සත්‍ය වශයෙන් පිළිගන්නා ලද්දේ. සීවකය යම් ශ්‍රමණ බ්‍රාහමණ කෙනෙක් සත්‍යයා ලබන සැප දුක් සියල්ල పూర్ව කරෙන්න ලබා යයි කියද්ද ඔව්හු තමන්ට පෙනෙන කරුණෙහි ලෝකයා විසින්ද සත්‍යයයි පිළිගන්නා ලද කරුණෙහි අතිධාවනය කරන්නෝයි. එබැවින් ඔවුන්ගේ ඒ වාදය ඒ දෘෂ්ටිය මිත්‍යාවකයි කියන. එහෙම. එතකොට මේ සීවක සූත්‍රයේ දැක්වෙන මේ කාරණා මතු කරමින් මහානායක හරු පැහැදිලි කරන්නේ මෙහි වේදනා යන නමින් කියන්නේ සැප දුක් දෙක හා උපේක්ෂා වේදනාය. වාතය, පිතය, සෙමය, සන්නිපාතය, ඍතු විපර්යාසය, නුසුදුසුසේ ශරීරේ පරිහරණය කිරීම, උපක්‍රමය, කර්මය කියා මේ සූත්‍රයේහි සැප දුක් ලැබීමේ හේතු 8ක් වදාරා ඇත. එහෙමයි. එතකොට සත්‍යයට සැපය දුක එහෙම නැත්නම් උපේක්ඛාව දැන් වේදනාව තුන් ආකාරයකින් දක්වන සුඛ දුක්ඛ උපේක්ඛා කියන. එතකොට සුඛ දුක්ඛ උපේක්ඛාවන් ලැබෙන්නට මේ காரணා අටෙන් කවරක් හෝ හේතු වෙන්නට පුළුවන්. එහෙමයි. එතකොට සෝමනස්ස දෝමනස්ස කියන ඒවත් වේදනා හැටියට දක්වන නමුත් ඒවා මානසික කාරණා. එතකොට මානසික කාරණා ඇති වෙන්නට අපි සිතන විදිහ බලපාන. ඒ කියන්නේ දැන් සුවදායක දෙයක් ලැබුණා වුණත් අපට ඕනනම් දුම්නසක් ඇති කරගන්නට පුළුවන්. දුක්ඛදායක දෙයක් ඇති වුණත් අපට ඕනනම් සොම්නසක් ඇති කරගන්නටත් පුළුවන්. ඒක තීරණය වෙන්නේ අපි හිතන පතන ආකාරය අනුව. එහෙමයි. අවසර අපේ ස්වාමීන් වහන්සේ දැන් සමහර තැන්වල කියනවා මේ චිත්තං පුණාතිති පුඤ්ඤං. ඔව්. එතකොට අපේ ස්වාමීන් වහන්සේ මේ චිත්තේ පිනායාම පින කියලා අර්ථ ගැනීම ඒක සම්පූර්ණයෙන්ම වැරදි අර්ථ විග්‍රහයක්. එහෙමයි. පුනාති කියන පාලි වචනයෙන් දක්වන්නේ ඕනනම් ශබ්දකෝෂය අරගෙන බලන්න පාලි ශබ්දකෝෂේ එහි තියෙන පුනාති කියලා කියන්නේ පිරිසිදු කරයි කියන. එහෙමයි. ඒතර චිත්තම් පුනාතිති පුඤ්ඤං කියන්නේ සිත පිරිසිදු කරන්නේ යන අර්ථයෙන් තමයි පින කියලා. එහෙමයි. ඉතින් ඕක පුනාතිති කියන එක අද සමහර භික්ෂූන් වහන්සේලා පවා අර්ථකථනය කරන්නේ පිනායයි කියන එක. ඒතර සිත පිනායන්නේ පිනයි. එහෙමයි. ඉතින් පිනායාම පින නම් කෙනෙකුට අපරාධ කරලා ඒ කියන්නේ හොරකම් කරලා කාමෙහි වර්ධවා හැසිරලා ඒ ඕන විදිහකට සිත පිනා යන්න පුළුවන්. එහෙමයි. ඉතින් ඒවත් එහෙමනම් කුසල් වෙන්නට ඕනේ. ඒ නිසා එහෙම එකක් නෙමෙයි සිත පිනා ගිය පමණට ඒක පිනක් වෙන්නේ නැහැ. සිත පිරිසිදු කරන අර්ථයෙන් තමයි පින අර්ථ දක්වලා තියෙන්නේ. ඒ නිසා සම්පූර්ණේ පුනාතීති කියන වචනේ අර්ථ විග්‍රහය નિවරදිව තේරුම් නොගෙන අර මතු පිටින් පෙනෙන හැටියට ඇහෙන විදිහට අර්ථ දක්වන්න ගිහින් තමයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. එහෙම අපේ එතකොට බුදුරජාණන් වහන්සේ මේ සීවක සූත්‍රයේදී පැහැදිලි කරන්නේ සැපය දුක කියන මේ දෙක උපේක්ෂාව කියන එක ඉතින් තරම් ග්‍රහණය නොවන නිසා ඒක මෙතන ඉච්චර අරගෙන නැත්තේ. එහෙම. එතකොට මේ සැප දුක් කියන දෙක ඇති වෙන්නට හේතු 8ක් දක්වලා තියෙනවා. වාතය, පිතය, සෙමය, ඒ වගේම සන්නිපාත කියලා කියන්නේ වාපිත්සෙම් තුනම එකට කිපුනහම ඒක සන්නිපාත කියලා හඳුන්වනවා. එහෙමයි. ඊළඟට ඍතු විපර්යාසය. ඒ කියන්නේ සීතෝෂ්ණාදිය විකෘති වීම. ඊළඟට නොසුදුසුසේ ශරීරේ පරිහරණය කිරීම. Taman විසින්ම ශරීරේ නොමනා විදිහට පරිහරණය කිරීම. දැන් උදාහරණයක් ඇටියට ගත්තොත් සමහර වෙලාවට ඇතම් කෙනෙක් දැන් යමක් ඔසවනකොට Tamanට ඒක ඔරොත්තු දෙන්නේ නැහැ කියලා හොඳටම දන්නවා. දැන දැනත් සමහරලාට ඔසවනවා. ඊළඟට ඒ බර ඔසවනකොට ඒක ඔසවන්නට සුදුසු ආකාරයෙන් කය සකස් කරගෙන කය පවත්වාගෙන නෙමෙයි ඒක ඔසවන්නේ. ඒතොර සමහර වෙලාවට මාංශ පේශී රෙනවා, අස්ථි බිඳෙනවා, විවිධ විකෘතිතා ඇති වෙනවා. ඊළඟට සෙල්ලම් කරනකොට අනිත් වැඩපල කරනකොට ඒකට අවශ්‍ය විදිහට කය සලසුම් කරගෙන අවධානයෙන් ඉඳගෙන නෙමෙයි ඒවා කරන්නේ. එහෙමයි. එහෙම වෙනකොට හුඟක් හානි සිද්ධ වෙන්නට පුළුවන්. ඉතින් ඒවා නිසා සමහරට සති ගණන්, මාස ගණන්, අවුරුදු ගණන් විඳවන්න පුළුවන්. සමහරට සම්පූර්ණයෙන්ම ඔත්පල වෙන්නටත් පුළුවන්. එහෙමයි. ඉතින් එතකොට ඒවා ඔක්කොම මේ කර්මය නිසා සිද්ධ වෙන ඒවා කියලා එහෙම තීරණය කරන්න පුළුවන් කමක් නැහැ. එහෙමයි. ඉතින් මේ කාරණා අටෙන් කවර හෝ හේතුවක් ඒකට බලපානවා. ඉතින් එතනින් පල්ලෙහා මහානායක හඳුර හොඳට මේක විස්තර කරනවා. පිත්තාදිය නිසා බොහෝ සෙයින් ඇතිවෙන්නේ දුක් වේදනාවය. පිත්තාදිය සංසිඳ වීම පිණිස යම් යම් දේ කිරීමේදී සුඛ වේදනාද ඇතිවේ. කිසිවක් නොකොට මධ්‍යස්ථ විසීමේදී උපේක්ෂා වේදනාව ඇතිවේ. මේ සූත්‍රයේ අටුවාවෙහි කුසල කුසල අව්‍යාකෘත වශයෙන් වේදනාත්‍රය පිත්තාදිය ඇති නිසා ඇතිවන හැටි විස්තර කර තිබේ. කර්මයෙන් හටගන්නා වේදනාද පිත්කෝපාදියෙන් තොරව කර්ම බලයෙන්ම හටගත්තේ නොවේ. එබැවින් යම් රෝගයක් යම් වේදනාවක් හටගත් කල්හි එය හටගත්තේ කර්මයෙන්ද අනික් හේතුවකින්ද කියා තේරුම් ගත නොහැකිය. දැන් මෙතන හොඳ වටිනා කාරණයක් කියනවා. එහෙමයි. ඒ කියන්නේ දැන් වාතය නිසා, පිත නිසා, සෙම නිසා ඊළඟට sannipātaya නිසා මේ විවිධ කරුණු මෙතන දක්වනනේ කාරණා 8ක්. එතකොට ඒයින් එකක් තමයි කර්මය. එතකොට දැන් කර්මය නිසා යම්කිසි දුක් වේදනාවක් ඇති කරනවා නම් ඒ දුක් වේදනාව හුදෙක් කර්මය විසින්ම විතරක් ඇති කරන්න පුළුවන් කමක් නැහැ. කර්මය විසින් අර වාත, පිත්ත, සෙම ආදිය ප්‍රකෝප කිරීම තුලින් තමයි මේ වේදනාව ජනිත වෙන්නේ. එහෙමයි. එහෙම නැතුව දැන් වේදනාව ඇති වෙන්නට යම්කිසි ප්‍රත්‍යක් තියෙන්නට ඕනේ. එතකොට ඒ ප්‍රත්‍ය හදනවා මෙතන. ඒ හදන්නේ කර්මය විසින්. එතකොට දැන් ඒ වාත පිත්ත සෙම ආදී ප්‍රකෝප වීම කර්මය නිසා වෙන්නටත් පුළුවන් වෙන හේතු නිසා වෙන්නටත් පුළුවන්. එතකොට අපිට බැලූ බැලමට පෙනෙන්නේ පරීක්ෂා කරලා බැලුවොත් පෙනෙන්නේ වෛද්‍යවරයෙක් බැලුවොත් පෙනෙන්නේ වාපිත්සෙම් වලින් එකක් හෝ කීපයක් හෝ කුපිත වෙලා කියලා. එහෙමයි. හැබැයි ඒ කුපිත වීම කර්මය නිසාද සිද්ධ වුනේ වෙනත් සාධකයක් නිසාද සිද්ධ වුනේ කියලා ඒක තීරණය කරන්න පහසු නැහැ. ඉතින් අන්න ඒ නිසා තමයි මේක කර්මයෙන් ඇතිවෙච්ච දුක් වේදනාවක් මේක අවශේෂ හේතුවකින් ඇතිවෙච්ච දුක් වේදනාවක් කියලා වෙන් කරගන්න පහසු නැත්තේ කියන එක. වාතයේ කිපීමේ හේතු 10ක් මිලින්ද ප්‍රශ්නයේහි දක්වා තිබේ. කර්මයේද ඉන් එකකි. කර්මයෙන් වේදනාවක් ඇති කරන කල්හි එයින්ම වාතාදිය කෝප කරවා වේදනා ඇති කරවයි. අනික් හේතුවකින් වාදා අනික් හේතුවකින් වාත ආදිය කිපීමෙන් වන වේදනා කර්මයෙන් උපදවන වේදනා නොවේ. කර්මය හැර වාත ආදිය කිපීමේ හේතු බොහෝ ඇති බැවින් සත්වයනට ඇතිවන වේදනාවලින් බොහෝවක් කර්මයෙන් අන්න හේතුන්ගෙන් ඇතිවන වේදනා වශයෙන් පිළිගත යුතුය. එතකොට වාතය කිපෙන්න විවිධ හේතු තියෙන්න පුළුවන්. ආහාර පාන ගැනීමෙහි දුර්වලකම, ඊළඟට සීතෝෂ්ණවල අඩු වැඩිකම, ඊළඟට වැරදි විදිහට කය පරිහරණය කිරීම වැරදි විදිහට ආස්වාස් ප්‍රස්වාස කිරීම එතකොට ව්‍යායාම ආදී වැරදි විදිහට කිරීම මෙහෙම නොඑක් හේතු නිසා වාතය කිපෙන්න පුළුවන්. එතකොට කර්මයක් ඒ අතර එක් කාරණයක් විතරයි. එහෙම. එතකොට එක් සාධකයක් වූ කර්මයෙන් වාතය කිපෙනවාට අමතරව අවශේෂ බොහෝ සාධක තියෙන නිසා කර්මයෙන් පරිබාහිර කාරණා වලින් වැඩිපුර වාතය කිපෙනවා කියලා අපිට තේරුම් ගන්නට සිද්ධ ඒ නිසා වාතය කිපිලා ඇති වෙන හැම වේදනාවක්ම කර්මය නිසා ඇති වුණා කියලා එහෙම නිශ්චය කරන්න පුළුවන් කමක් නැහැ. ඒතොර පිත්ත සෙම ආදියත් ඒ විදිහමයි. එහෙමයි. ඊළඟට දක්වලා තියෙනවා පිත්කෝපාදී කරුණු සතෙන් හටගන්නා ශාරීරික වේදනා නැවැත්විය හැකි බවත් කර්ම විපාකයෙන් හටගන්නා ශාරීරික වේදනා වැළැක්වීම බෙහෙත් හා පිරිත් යන්ත්‍ර මන්ත්‍ර ආදී අපොහොසත් බවත් සංයුත්ත අටුවාවේ දක්වා තිබේ. කර්මයෙන් යන වේදනා බෙහෙත් ආදීන් සම්පූර්ණයෙන් නොැලැක්විය හැකි වද අඩු කරගත හැකි බව කිව යුතුය. ඒ කියන්නේ දැන් මෙතන අපි සුඛ දුක්ඛ වේදනා ඇති වෙන්නට කාරණා 8ක් දැක්වුවානේ. ඒකෙන් එක කාරණයක් විතරයි කර්මය. ඒතර අනෙකුත් හේතු වලින් ඇති වෙන යම් වේදනාවක් තියෙනවනේ. ඒ කියන්නේ වාතය කිපීමෙන්, පිත කිපීමෙන්, සෙම කිපීමෙන්, තුන්දොස් කිපීමෙන්, ඍතු විපර්යාසයෙන් නුසුදුසු විදිහට ශරීරය පරිහරණය කිරීමෙන් සහ බාහිර උපක්‍රමවල බාහිර උපක්‍රම කියලා කියන්නේ ගහලා, තලලා, කොටලා, පිහියෙන් ඇනලා ඒ විදිහට බාහිර හානියක් කරලා. එහෙමයි. එතකොට මේ කවර ආකාරයකින් හෝ යම්කිසි දුක් වේදනාවක් ඇති වෙනවා නම් ඒක ප්‍රතිකාර කිරීම තුළින් සුව කරන්න පුළුවන්. නමුත් කර්මය නිසා ඒ වගේ පීඩාවක් ඇති වෙනවනේ ඒක ප්‍රතිකාර කිරීමෙන් සුව කරන්න පහසු නැහැ කියන බව සංයුතනිකායේ අට කතාවේ දක්වන මේ පාඨය නායක හම්රමේදී දක්වලා තිනවා තත්පුරිමේහි සත්තහි කාරණේහි uppannā sāririkā vedanā sakkā paṭibāhito කම්ම විපාක ජානං පන සබ්බ භේසජ්ජානිපි සබ්බ පරිත්තානිපි නාලං පටිඝාතය. එතකොට සියලුම බෙහෙත් හේත් වලින් සියලුම යంత్‍ර මන්ත්‍ර ආදියෙන්වත් අර කර්මය නිසා ඇතිවෙන වේදනාව යටපත් කරන්න පහසු නෑ. හැබැයි මහානායක හඳු අවසානයේ කියනවා ඒක ਸਰව සම්පූර්ණයෙන් කර්මය නිසා ඇතිවෙන ඒවා බෙහෙත් හේත් වලින් යට කරන්නට බැරි වුණාට ඒක අඩු කරගන්නට යම් ආකාරයකින් අපි කරන කුසල කර්ම ආදිය උපකාර වෙන්නට පුළුවන්. එහෙමයි. එහෙමයි. ඉතින් ඒ විදිහට මේ සියලුම දුක් සැප දුක් වේදනා ඇති වෙන්නේ කුසල කුසල කර්මයන්ගෙන්මයි කියලා එහෙම තීරණය කරන්න බෑ. කරුණු 8ක් දක්වනවා ඒ විදිහට සුඛ දුක්ඛ වේදනාවන් ඇති වෙන්නට පුළුවන්. එහෙමයි. අවසර අපේ ස්වාමීන් වහන්සේ. එතකොට යමෙකුට කර්මය නිසා හටගන්න රෝගාබාධ තියෙනවා. ඔව්. එතකොට ඒවා අපිට වළක්ව ගන්න බැරිද අපේ ස්වාමීන් වහන්සේ? ඔව්. කර්මය නිසා හටගන්නා රෝගාබාධ වළක්වන්න පුළුවන් ක්‍රමයක් ධර්මයේ දක්වලා තියෙනවා. එහෙමයි. එතකොට 46 වෙනි කාරණේ හැටියට නායක හඳුර එක දක්වනවා කර්මජ රෝග සුව කිරීමට ක්‍රමයක් නැත්තේද? කර්මයෙන් හටගන්නා රෝග සුව කිරීමටත් ක්‍රම ඇති බව දම්පියා අටුවාවේ ක්‍රෝධ වග්ගයේ කියන රෝහිණීගේ කතාවෙන් තේරුම් ගත හැකිය. එහෙමයි. එතකොට අනුරුද්ධ හාමුදුරුවන්ගේ නැගණියක් හිටියා රෝහිණී කියලා. එහෙමයි. එතකොට ඇය සම්බන්ධ සිද්ධිය බැලුවෙන් පස්සේ කර්මයෙන් හටගන්නා රෝගාබාධ වුණත් ප්‍රතිවිරුද්ධ කුසල කර්ම කිරීම තුලින් සුව කරන්නට පුළුවන් කියන බව පෙනෙනවා. එහෙමයි. එතකොට ඒක දැන් අර මුලින් කිව්වේ අට කතාවේ කියලා තිබුණේ කර්මයෙන් ඇති වෙන රෝග ආදිය බෙහෙත් හේත් යන්ත්‍ර මන්ත්‍ර ආදියෙන් සුව කරන්නට බැහැ කියන එක. එහෙමයි. එතකොට දැන් මෙතන කියන්නේ කර්මයෙන් හටගන්නා රෝග කුසල කර්ම කිරීමෙන් සුවපත් කරගන්නට පුළුවන්. එතකොට අර ප්‍රකාශනය එතකොට වැරදි නැහැ. එහෙමයි. ඒ ප්‍රකාශනයත් හරි මේ ප්‍රකාශනයත් හරි. එහෙමයි. එතන කියන්නේ බෙහෙත් යන්ත්‍ර මන්ත්‍ර ආදියෙන් සුව කරන්න බෑ කියන එක. මොකද අනිත් රෝගාබාධ බෙහෙත් හෙත් වලින් සුව කරන්න පුළුවන්. එහෙමයි. නමුත් කර්මයෙන් හටගන්න එක බෙහෙත් හෙත් වලින් සුව කරන්න බැරි වුණාට ඒනොත් ප්‍රතිකාර කරන අතරතුරේ ඕනනම් කුසල් දහම් වලින් ඒක යටපත් කරන්න පුළුවන්. එහෙමයි. ඉතින් ඒකට උදාහරණයක් හැටියට තමයි මහානායක හඳුරු දක්වන්නේ මේ රෝහිණියගේ කතාව. කියන්නේ අනුරුද්ධ මහරහතන් වහන්සේගේ නැගණියක් රෝහිණිය කියන්නේ අනුරුද්ධ හාමුදුරුව තමන්ගේ ඥාතීන් බලන්නට වැඩම කළ අවස්ථාවේ උන්වහන්සේ මුණ ගැහෙන්නට ඒ කිඹුල්ලත්පුරට වැඩම කළ අවස්ථාවේ උන්වහන්සේගේ ඥාතීන් සියලු දෙනාම පැමිණෙනවා. නමුත් තමන්ගේ නංගි එතන පේන්න හිටියේ නැහැ. එහෙමයි. ඒ නිසා උන්වහන්සේ අහනවා නැගණිය කොහෙද කියලා. ඊට පස්සේ කියනවා කුෂ්ඨ රෝගයක් හැදිලා. ඒ නිසා මේ ඇඟ මේ රෝගයේ පීඩාව නිසාත් ඒ වගේම විකෘති වෙලා නිසා ඇය එන්න කැමති නැහැ. ඊට පස්සේ කියනවා කොහොම හරි කරගෙන එන්න කියලා. එහෙමයි. ඉතින් එක්කන් ආවට පස්සේ මේ අනුරුද්ධ හඳුර අහනවා මේ මොකක්ද කාරණේ කියලා ඊට පස්සේ විස්තරේ කියනවා. කිව්වහම අනුරුද්ධ හඳුර අහනවා මේ ඒකට සුදුසු පින්කමක් කරන්න පුළුවන් නේද කියලා. ඉතින් මොකද්ද කරන්න ඕන පින්කම කියලා හැමෙන් පස්සේ කියනවා. එහෙමනම් වික්ෂුන් වහන්සේලාට පරිහරණය කරන ආසන ශාලාවක් ඉදි කරන්න. ආසන ශාලාවක් කියලා කියන්නේ අතීත කාලේ වික්ෂුන් වහන්සේලා පින්ඩපාතයෙන් යපුනේ. එතකොට බොහෝ දුර බැහැර පිණුසිඟාගෙන ආපසු එද්දී උන්වහන්සේලාට සමහරලාට Taman වැඩ ඉන්න විහාරයට පැමිණෙන්න කාල වේලාව මදි වෙනවා. එහෙමයි. සමහර භික්ෂුන් වහන්සේලා කැලෑවල භාවනා කරනවා ගස් යට ගල්ලෙන් වල එහෙම භාවනා කරනවා. ඉතින් ඒ තැන්වල අවශ්‍ය තරම් පහසුකමක් සමහරට නැහැ. එහෙමයි. ඉතින් ඒ නිසා එබඳු භික්ෂුන් වහන්සේලාට අර පිණුසිඟාගෙනවිත් පහසුවෙන් දානි ටික වළඳන්නට පොඩි පොඩි ශාලා තැන් තැන්වල සකස් කරලා තිබුණා. දැන් ඔය අපේ ලංකාවේ හැටියට ගත්තොත් තැන් තැන්වල ඔය විශ්‍රාම ගන්න අම්බලම් හදලා තිබිලා තියෙනවා. එහෙමයි. ඒ වගේ එතකොට වාඩි වෙන්න ආසනයක් තියෙනවා වතුර ටිකක් තියෙනවා ඒ වගේ සකස් කරලා තිබිලා තියෙනවා. ඒතර භික්ෂුන් වහන්සේලා බොහෝ දෙනෙකුට වුණත් වැඩ ඉඳලා දානේ වන්දන්න පුළුවන් වෙන හැටියට සකස් කරපු ශාලාව තමයි ආසන ශාලා. ඉතින් අනුරුද්ධ හඳුරෝ යෝජනා කරනවා ඉතින් ඔබට පුළුවන් මේ ආසන ශාලාවක් හදලා භික්ෂුන් වහන්සේලාට අවශ්‍ය උපස්ථාන කරන්න. එතකොට ඉතින් මම කොහොමද එච්චර දෙයක් කරන්න කියලා අහුවහම කියනවා. ඉතින් ඔබේ රත්තරන් බඩු තියෙනවනේ. ඒවා විකුණලා ඒකෙන් ලැබෙන මුදල් වලින් හදන්න. ඊට පස්සේ රෝහිණිය තමන් සන්තකව තිබිච්ච රත්තරන් ආභරණ විකුණලා ඒකෙන් ලැබිච්ච මුදලින් අර විදිහට තට්ටු දෙකකට ආසන ශාලාවක් සකස් කරනවා. සකස් කරලා අනුරුද්ධහාමුදුර උපදෙස් දෙනවා ඒකේ වත්පිළිවෙත් කිරීමක් ඇයටම කරන්න. එහෙමයි. එතකොට ආසන සකස් කිරීම, පෑන් ගෙනවිත් තැබීම, ඒ ඊට පස්සේ අතුපතු ගෑම පිරිසිදු කිරීම ඇය විසින්ම සිද්ධ කරනවා. ඒත් භික්ෂුන් වහන්සේලාත් ඇය විසින් සකස් කරපු මේ ආසන ශාලාවේ වැඩ ඉඳලා පින්නපාත ගිහින් ඇවිත් දාන්නේ වළඳනවා, පැන් වළඳනවා, විවේකීව වැඩ ඉන්නවා. ඒ විදිහට උන්වහන්සේලාත් ඒක පරිහරණය කරනවා. ඉතින් මේ විදිහට කරනකොට අනුක්‍රමයෙන් ඇයගේ රෝගය අනුක්‍රමයෙන් සුවපත් වුණා. එහෙමයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට ආරාධනා කරලා දානයක් පූජා කරනවා. ඒ අවස්ථාවේ අර සමේ කැලල් ආදී ඉතුරු වෙලා තියෙනවා. මේ තථාගතයන් වහන්සේගේ ආශිර්වාදය සහ බුදුරජාණන් වහන්සේ දේශනා කළ සද්ධර්මයේ ශ්‍රවණය කළා ඒ සෝවාන් ඵලයටපත් වෙනවා. ඒ අවස්ථාවේ අර ලප කැලල් ආදියත් මැකිලා නැවත ඊටාම ප්‍රසන්න රූප සම්පත්තියක් ඇයට ලැබුණයි කියන බව සඳහන් වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ එතෙන්දී පැහැදිලි කරලා දෙනවා ඇය ඒ වගේ විපාකයක් ලබන්නට කරපු සාංශාරික කර්මය. එහෙමයි. ඒතකොට දැන් මේ ඇයට මතුවලා තියෙන කුෂ්ඨ රෝගය නිකන් කුෂ්ඨ රෝගයක් නෙමෙයි කර්මජ එහෙමයි. සාංශාරික කර්මයෙන් ඇතිවෙච්ච කුෂ්ඨ රෝගයක්. ඒ නිසා තමයි ප්‍රතිකාර කළාට සුවපත් කරන්න පහසු නැත්තේ. එහෙමයි. ඉතින් බුදුරජාණන් වහන්සේ එතෙන්දී පැහැදිලි කරනවා මේ කර්මය මොකද්ද කියන එක පෙර බර්ණස් රජුණන්ගේ අගමහසිය හැටියට ඉඳලා රජ්ජුරුව වඩාම ප්‍රිය කරන එක්තරා නාටිකාංගනාවකට එහෙම නැත්නම් සුරූපී කාන්තාවකට ඇය ද්වේෂ කළා. මොකද අග්‍රමහේසිකා වුණාන් පස්සේ ඉතින් ඊට පස්සේ වෙන කවුරුවත් ඇසුරු කරනවට කැමති නැහැනේ. එහෙමයි. ඒ නිසා මේ ඇයට වෛර කළා වෛර කරලා උපායශීලීව කහමිලිය ගෙඩි ගෙනල්ලා ඒවා කුඩු කරලා ඇය ඉන්න ඇඳෙත් අතුරලා ඊට පස්සේ නිකන් සෙල්ලම් කරනවා වගේ විනෝදෙට වගේ ඇඟෙත් අර කුඩු ගෑවා. එතකොට විහිළුවෙන් තහලුවෙන් විනෝදයෙන් ඇඟේ ගෑවා. ගෑවට පස්සේ කසන්න ගත්තා. කසන්න ගත්තාම ඇය ඉක්මනට ගිහිල්ලා යහනේ සැතපුණා. සැතපුණෙන් පස්සේ යහනෙත් ඒ වැක්කුඩු අතුරලා ඉතින් වේදනාවෙන් පීඩා විඳිනවා. ඒ කර්ම විපාකයේ තමයි මේ විදිහට අර සුව කරන්න බැරි මට්ටමට කුෂ්ඨ රෝගයක් හැදිලා පීඩා විඳිනවා. ඉතින් ඒ කර්මය විසින් තමයි දැන් එතකොට ඇයට මේ දුක් වේදනාව ඇති කරන්නේ. හැබැයි මේ දුක් වේදනාව ඇති කිරීමේදී වාපිත්සම් ආදිය තමයි විකෘති වෙන්නේ. එහෙම විකෘති වෙන්නේ නැතුව දැන් මේ පීඩාව කය තුල ඇති කරන්න බෑනේ. එහෙමයි. එතකොට දැන් මනුස්ස ලෝකේ සහ දිව්‍ය ලෝක ආදිය ගත්තාම ඒවැ තියෙන යම්කිසි වෙනසක් තියෙනවා. දිව්‍ය ලෝකවල කර්ම විපාක දෙන්නේ ඕපපාතිකව. එහෙමයි. මනුස්ස ලෝකේ කර්ම විපාක දෙන්නේ ඒවා භෞතික වශයෙන් දේවල් සැකසෙන්නට ඕන ඒවා විපාකත්වයට පත් වෙන. ඒකට පසුබිමක් හැදෙන්නට ඕන. එහෙමයි. ඉතින් අන්න ඒ විදිහට සාංශාරික අකුසල කර්ම වලින් යම්කිසි විපාකයක් ඇති කරනවා නම් ඒක බෙහෙත් ආදියෙන් සනീപ කරන්න පහසු නෑ. නමුත් ඒකට සුදුසු කුසල කර්ම සිදු කිරීමේදී ඒවා යටපත් කරන්න පුළුවන්. දැන් මගේ ජීවිතෙත් එහෙම අත්දැකීමක් තියෙනවා. මට දීර්ඝ කාලයක් ગેස්ට්‍රයිටිස් තිබුණා අම්ල පිත්ත රෝගය. පස්සේ අපේ සජ්ජන සංවිධානයේ නිර්මාතෘතුමා CS මාධ්‍ය සභාපතිතුමා එතුමා අධිකාරම් මහත්මයා එතුමා මට මුණ ගැහුණාට පස්සේ එතුමා ඉතින් දක්ෂ සිංහල වෛද්‍යවරේ එහෙමයි එතුමා සමග කතා බහ කළාන් පස්සේ එතුමා මට කිව්වා හම්දුනේ මේක බෙහෙත් වලින් විතරක් සනීප කරන්න බෑ මේක සාංශාරික අකුසල කර්මයක් එක්ක එන ප්‍රශ්නයක්. ඒකට සුදුසු කුසල කර්ම සිද්ධ කළොත් මම ප්‍රතිකාර කරන්නම් එහෙම කරලා මාස 49කින් විතර සුව කරලා දෙන්නම්. එහෙම මාස 49 කියන්නේ අවුරුදු 4කුත් මාසයක්. ඉතින් මට මේ දවස් හතරක්වත් ඉවස ගන්න බැරි මට්ටමකට මං හිටියේ. ඉතින් නමුත් කරන්න දෙයක් නැහැ. ඉතින් ඒක සුව කරන්න බැරි නම් ඉතින් මම ඒකට කනගාටුණයි කියලා ඇති වැඩක් නැහැ නේ. එහෙමයි. පස්සේ මම ඇහුවා මොකද්ද කරන්න ඕන කුසලය කියලා. පස්සේ එතුමා ඒ සසර සිද්ධ කරගෙන තියෙන කර්මයක් මේකයි කියලා පැහැදිලි කරලා මට කිව්වා මේ වතාවත් කිරීම බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් බෝ මලු, චෛත්‍ය මලු, විහාර මලු යමදීම, මල්ලාසන සුද්ධ කිරීම පහන් වැටවල් පිරිසිදු කිරීම පූජා පාත්‍ර පූජා බඳුන් ආදී පිරිසිදු කිරීම ඒවා කරන්න කියලා. ඉතින් මම එතකොට කිව්වා මේ ඉතින් ඕවා අපි හැමදාම කරනවානේ වික්ෂුන් වහන්සේලා හැටියට කියලා. ඉතින් එතකොට එතුමා හොඳ කතාවක් කිව්වා හම්දුනේ වෙනදා පීව කරන්නේ වැඩක් හැටියට එහෙම නෙමෙයි බුදු ගුණ සිහි කරගෙන බුද්ධ උපස්ථානයක් හැටියට ගෞරවයෙන් කරනවා. එතකොටයි කුසල් සිත් ඇති වෙන්නේ. ඒ කුසලය තමයි අර සාංශාරිකව කරලා තියෙන අකුසලයේ යටපත් කරන්න සමත් ඒ විදිහට අපි එදා කාලේ විතරක් නෙමෙයි අදටත් හරියට ඒකට බලපවත්වන කර්ම විපාකය මොකක්ද කියලා හරියට තේරුම් අරගෙන ඒ කර්මය යටපත් කරන්න පුළුවන් විදිහේ කුසල කර්ම સિદ્ધ කළොත් කර්මජ වශයෙන් ඇතිවෙන රෝගාබාධ වුණත් සුවපත් කරන්න පුළුවන්. එතකොට ඒ ඒ බඳු කර්මජ රෝගයක් සනීප කරන්න බෙහෙත් හේත් යන්ත්‍ර මන්ත්‍ර කළා කියලා විතරක් පුළුවන් කමක් නැහැ. ඒකෙන් తాවකාලිකව යට කරනකොට අර කර්මජ හේතුයෙන් නැවත නැවත අවස්සනවා. එහෙමයි. රූප කලාප ජනිත කරනවා. එහෙමයි. ඉතින් කර්මජ හේතුයෙන් ජනිත කරන ඒ රූප කලාප වළක්වන්නට කුසල් කරලා අර දැනට විකෘති වෙලා තියෙන විකෘතිය වළක්වන්නට ප්‍රතිකාර කරලා ওই දෙක මේ විදිහෙන් කරගෙන ගියොත් ඇතම් කර්ම රෝග සුවපත් කරන්න පුළුවන්කම තියෙනවා. එහෙමයි. අපි කෙටි විරාමයකට පාලක මැදිරිය හා සම්බන්ධ වෙලා නැවතත් සාකච්ඡාව හා එකතු වෙමු. අපි නැවතත් සුපුරුදු ලෙස වැඩසටහන සම්බන්ධ වෙනවා. අපේ ස්වාමීන් වහන්සේ අපිට දේශනා කරමින් සිටියේ, පැහැදිලි කරමින් සිටියේ මේ කර්මජ රෝග සම්බන්ධව කොයි විදිහටද ක්‍රියා කර යුත්තේ කියන එක අපේ ස්වාමීන් වහන්සේ දැන් මේ කාරණාවේදී මෙන්න මේ වගේ පැනයකට මට ඔබ වහන්සේට යොමු කරන්න හිතෙනවා. දැන් මේකේ 47 වෙනි පරිච්ඡේදයේදී මහානායක හාමුදුරුවෝ එක අපිට පැහැදිලි කරලා තියෙනවා මේ ඇතමුන් දැන් ඔය අකුසල්ම කරනවා. ඒවා ඔවුන්ට ඒක එක දිගටම ඒවා කරන්න අවකාශය සැකසෙනවා. ඇතමුන්ට කුසල් කරන්නම අවකාශය සැලසෙනවා. මේකත් අපේ ස්වාමීන් වහන්සේ පූර්ව කර්මයන්ගේ විපාක හින්දාද මෙහෙම වෙන්වෙන් ආකාරයෙන් පුද්ගලයින්ට පරිසම් දෙන්නේ. දැන් මහානායක හන මෙතනදී ඒක ඊටාම හොඳට පැහැදිලි කරනවා එහෙම කුසල අකුසල කර්මයන්ගේ විපාක වශයෙන් නැවත කුසල අකුසල කර්ම හටගන්නේ නැහැ. එහෙමයි. එතකොට නායකහර එක හොඳ උපමාවක් දක්වනවා. සියල්ලම పూర్ව කර්මයෙන් සිදු වෙනවා යන හැඟීම ඇති පව් කරන්නා වූ ඇතැම්හු పూర్ව කර්මය නිසා අපට පිනක් කරන්න හිත දෙන්නේ නැත. අපි පවුම කරනවා යයි කියති. එය සත්‍ය නොවේ. කර්මය කුමක්ද යන බව මෙහි අන්තනක විස්තර කර ඇත. විපාකයයි කියනුයේ බීජයෙන් අංකුරයක් උපදවන්නාක් මෙන් කෙලින්ම කර්මයෙන් උපදනා දෙයටය. බීජය අංකුරයක් මිස බීජයක්ම නූපදවන්නාක් මෙන් කර්මය විපාකයක් මිස කර්මයක් නූපදවන්නේය. දැන් මේක හොඳ වැදගත් කාරණයක්. එහෙමයි. ඒ කියන්නේ දැන් බීජයකින් පැලයක් හටගන්නවා. නමුත් බීජ බීජයක් හටගන්නේ නැහැ. අන්න ඒ වගේ කර්මයෙන් විපාකයක් ඇති කරනවා. නමුත් කර්මයෙන් තව අභිනව කර්මයක් ජනිත කරන්නේ එතකොට දැන් ප්‍රාණඝාත අදත්තා දාන ආදී කියන්නේ අභිනව කර්මනේ. එහෙමයි. එතකොට අර పూర్ව කර්මයෙන් තව කර්මයක් හදන්න පුළුවන් කමක් නැහැ. එහෙමයි. ඒ නිසා කර්මයෙන් විපාකයක් ඇති කරනවා මිසක් කර්මයක් ඇති කරන්න පුළුවන් කමක් නැහැ. ඊළඟට උන්වහන්සේ පැහැදිලි කරනවා ප්‍රාණඝාතාදීහු අකුසලයෝය දානාදීහු කුසලයෝය කුසල අකුසල දෙක කර්ම කොටාසයට මිස විපාක කොටාසයට අයත් නැත. අතීත කර්මයෙන් ප්‍රාණඝාත ආදිය කරනවා නම් ඒවා කර්ම කොටාසයට නො විපාක කොටාසයට අයත් විය යුතුය. කර්මයක් කර්මයෙන් මිස විපාකයෙන් විපාකයක් ඇති කිරීමක් නැත. ඉතින් අතීත කර්මයන්ගේ විපාක වශයෙන් ප්‍රාණබදාදිය කරතොත් ඒවා විපාක නිසා ඒවායින් මතු විපාකයක් වන බව නොකිය හැකිය. මතු විපාකයක් ඇති නොකරන විපාකම වන ප්‍රාණවදාදීහු ඇතැයි කියතොත් එය බුදුදහමට විරුද්ධය. එබැවින් අතීත කර්මයන්ගේ විපාක වශයෙන් පව් පින් කෙරෙනවා යන්න සත්‍ය නොවන බව දත යුතුයි. ඒ කියන්නේ දැන් හොඳ තර්කයක් නායකහඳ මෙතන ඉදිරිපත් කරන්නේ දැන් අතීත කර්මයෙන් විපාකයකුයි ඇති කරන්න පුළුවන්. ඒකෙන් තව කර්මයක් ඇති කරන්න බෑ. එතකොට ප්‍රාණඝාත අදත්තා දාන ආදී කියන්නේ කර්ම. දානය කියන්නේ කර්මයක්. එතකොට ඒක කර්මයක් වෙන්නේ අතීත කර්මයකින් ජනිත කරන්නක් නොවන නිසා. එතකොට ඒක අතීත කර්මයකින් ජනිත කරනවා නම් ඒක විපාකයක් වෙනවා. එහෙමයි. ඉතින් විපාකයක් නම් ඒකේ ආය විපාකයක් ඇති වෙන්න විදිහක් නැහැ. නමුත් ප්‍රාණඝාත අදත්තා දාන දන් දීම් ආදී කුසල කුසල කර්ම මිසක් ඒවා විපාක හැටියට මතු විපාක ඇති නොකර ඉන්නවා කියලා කියනවනම් එතකොට ඒක ධර්ම විරෝධී කතාවක්. එහෙම. දානය කියන්නේ විපාකයක් කියලා. එතකොට ප්‍රාණඝාතය කියන්නේ විපාකයක් කියලා කිව්වොත් ඒක ධර්ම විරෝධී කතාවක්. එහෙම. දානය කියන්නේ කර්මයක්. ප්‍රාණඝාතය කියන්නේ කර්මයක්. ඒකයි නිවැරදි කාර්යය. එහෙමයි. එතකොට නායකහන මෙහෙදි දක්වන්නේ කර්මයෙන් කර්මයක් ජනිත කරන්නේ කර්මයෙන් විපාකයක් වෙනවා. එහෙමයි. නමුත් ඊට පස්සේ උන්වහන්සේ මෙතනදි පැහැදිලි කරනවා ඒ විදිහට ප්‍රාණඝාත අදත්තා දාන ආදී අකුසල කර්ම දාන සීලාදී කුසල කර්මත් සිද්ධ වෙන්නට බලපාන විවිධ හේතු සාධක තියෙනවා. අකුසල් කිරීමේ ප්‍රධාන හේතුව ඒ ඒ පුද්ගලයන් තුළ ඇත්තා වූ ක්ලේශයෝය. අකුසල් කිරීමට දුරින් හේතු වෙන තවත් බොහෝ දේ ඇත්තේ. අකුසලයෙන් වැළකී ජීවත්වයේ නොහෙන ඉපදීමක් ලැබීම, පාපකාරීන් ඇසුරු කිරීම, ධර්මයෙන් නොදැනීම, මිත්‍යා ධර්ම ඇසීම, කාරණානුකූලව නුවණින් මෙනෙහි නොකිරීම, යන මේවාද අකුසල් ඇතිවීමේ හේතුහුය. එතකොට අකුසල් සිද්ධ වෙන්නට ප්‍රධාන වශයෙන් හේතු වෙන්නේ පුද්ගලයාගේ චිත්තසංතානයේ තියෙන දුර්වලකම, ක්ලේශයන්. එතකොට ඊට අමතරව තව බාහිර හේතුත් තියෙනවා අකුසලයට උදව් කරන. අපි අර පහුගිය වැඩසටහනදී සිහිපත් කළේ සම්පatti හතරක් සහ විපatti හතරක්. එහෙමයි. කාල, ගති, උපදි, ප්‍රයෝග කියලා. එහෙමයි. එතකොට ඒවා බාහිරින් බලපාන සාධක. ඒ වගේ නායකහන මෙතෙන්දි පැහැදිලි කරනවා ඒ අකුසලය සිද්ධ වෙන්නට ප්‍රධාන වෙන්නේ ක්ලේශයන් ඊට අමතරව අකුසලයෙන් වැළකී ජීවත්විය නොහෙන ඉපදීමක් ලැබීම. ඒ කියන්නේ අකුසලයෙන් වැළකීලා ඉන්න බැරි විදිහේ උත්පත්තියක් ලබනවා. ඒ කොයි වගේ උත්පත්තිද? දැන් නිරන්තරයෙන් මාංශ අනුභව කරලම ජීවත් වෙන විදිහේ ආත්ම භාවයක් ලැබුවොත්. සිංහෙක්, කොටියෙක්, සර්පෙක් එහෙමයි. ඒ වගේ වෙලා උපන්නොත් එතකොට ඒ සත්වයාට ජීවත් වීම සඳහාම ප්‍රාණඝාතය කරන්න වෙනවා. එහෙමයි. එතකොට ඒ උත්පත්තිය නිසාම කර්ම කරගන්න. ඊළඟට අපි හිතමු මනුෂ්‍යාත්ම භාවයක උපදිනවා. උපදින්නේ අර වගේ ප්‍රාණඝාතය කරලම ජීවත් වෙන විදිහේ පවුල් අතර. එහෙමයි. එක්ක දඩයන් කරලා නැත්තම් මාළු අල්ලලා එහෙම ජීවත් වෙනකොට එතකොට ඒ ඒ බඳු පවුලක ඉපදුනෙන් පස්සේ ඒ පරිසරය සැකසීලා තියෙන එකට. හැබැයි ඉතින් මිනිස්සෙක් වුණාම තියෙන විශේෂත්වය තමයි අර සිංහයාට කොටියට සර්පයාට වගේ ඒකම කර කර ඉන්න ඕනේ අවශ්‍ය නම් එහෙම ගම්මානයක එහෙම පරිසරයක ඉපදුනා වුණත් ඒක සුදුසු නැහැ කියලා තේරුණාට පස්සේ Tamanට ඕන වෙනත් පැත්තකට යොමු වෙන්න පුළුවන්. ඒකෙන් මිදෙන්න පුළුවන්. ඒකෙන් මිදෙන්න පුළුවන්. ඒ හැකියාව මනුෂ්‍යාත්ම භාවයේ තියෙනවා. මොකද මේක සුගතියක් නිසා. එහෙමයි. සුගතියක් සහ ඕනෑම දෙයක් සංශෝධනය කර ගැනීම හැකියාව මනුෂ්‍යයා සතුව තියෙන ඒ ස්වාධීනත්වය. එහෙමයි. ඉතින් ඒකට අර නිවැරදි දැක්ම, කර්මය පිළිබඳ වැටහීම, ඒයින් නැගී සිටීමේ වීරිය මේ ටික ඉතින් තියෙන්න ඕන. එහෙමයි. එහෙම නොතිබුණොත් ඉතින් අර වගේ පරිසරයක ඒ වගේ පව්කම්ම කර කර ජීවත් වෙන්න පුළුවන්. ඒක තමයි පව්කම් වලින් වැළකී ජීවත් වෙ නොහැකි විදිහේ පරිසරයක එහෙම ආත්ම භාවයක් ලැබීම කියන්නේ. ඊළඟට පාපකාරීන් ඇසුරු කිරීම. ඒ කියන්නේ පාප මිත්‍රයන් ඇසුරට වැටුණොත් ඒ නිසා පව්කම් කරන්න පෙළඹෙනවා. ධර්මය නොදැනීම. ඊළඟට මිත්‍යා ධර්ම ඇසීම. ඒ කියන්නේ වැරදි ධර්ම. එහෙමයි. ඒ කියන්නේ අපි අර පහුගිය වැඩසටහන් වලත් කතා කළේ දැන් සමහරුන්ගේ අදහසක් තියෙනවා අනුන්ට යමක් අසරණයින්ට සලකන්න තියෙන මිනිස්සුන්ගෙන් අරන් දුන්නට කමක් නැහැ. එහෙමයි. එතකොට වැඩිපුර තියාගෙන ඉන්නවා කියන එක ලෝකයේ අසාධාරණ බව. ඒ අසාධාරණයට විරුද්ධ වෙලා ඒ මිනිස්සුන්ගෙන් බලෙන් හරි අරගෙන අර නැති බැරි මිනිස්සුන්ට දෙන්න ඕනේ. ඒක උසස් පින්කම. දැන් එහෙම වැරදි ධර්ම. ඒ කියන්නේ අනිත් මිනිස්සයාට දේවල් ලැබිලා තියෙන්නේ ධාර්මිකව හෝ අධාර්මිකව වෙන්න පුළුවන්. ඒතනත් අධාර්මිකව දේවල් එකතු කරගෙන තියනවා නම් ඒක අනර්ථයක් නෑ. හැබැයි අධාර්මිකව දේවල් එකතු කරගෙන තියනවා නම් ඒක ඒතනත්තාට මතු දුක් විපාක ඇති කරන්න හේතු වෙනවා. එහෙමයි. හැබැයි අපට අයිතියක් නෑ මේ මනුස්සයා මේ අධාර්මිකව එකතු කරගෙන තියෙන ඒ නිසා ඒ මනුස්සයාගෙන් බලහත්කාරයෙන් අරන් අනිත් කෙනාට දෙන්න ඕනේ කියලා අපිට ඒකට මැදිහත් වෙන්න ඉඩක් ඇත්තේ නැහැ. ඒකට සමාජ සම්මුතියෙන් නීතියක් ගොඩනගලා සාධාරණ ඉටු වෙන්නට යම්කිසි ධාර්මික ක්‍රමෝපායක් යොදන එක වෙනම කාරණයක්. එහෙමයි. ඒක කාටත් පොදු දෙයක් එතකොට. ඒ නීතියට ඒ රටේ මිනිස්සු වළංගු වෙන්නට එහෙම නැතුව අපිට නිකන් බලෙන් ඉදිරිපත් වෙලා පැහැරගෙන වංචා කරලා හොරෙන් අරගෙන තර්ජනය කරලා අරගෙන එහෙම අපිට අසරණයින්ට පිටිට වෙන්න උනත් එහෙම කරන්න පුළුවන් කමක් නැහැ. එහෙමයි. එතකොට ඒ වගේ සමහරුන්ගේ තියෙනවා වැරදි ආකල්ප, වැරදි මතිමතාන්තර. ඉතින් මේ වැරදි මතිමතාන්තර යම් කිසි කෙනෙක් දැඩිව ගත්තොත් ඒ නිසා ඒ තනත්තා පව්කම් කරන්න පුළුවන්. එහෙමයි. ඊළඟට දැන් ඔය සමහර වෙලාවට දේවවාදී ආගම්වල කියනවා නිකන් නිකරුණේ සත්ව ඝාතනය කිරීම සුදුසු නැහැ. හැබැයි ජීවත් වීම සඳහා එහෙමයි. ආහාරය සඳහා සතෙක් මරා ගැනීම වරදක් නෙමෙයි. මොකද දෙවියන් වහන්සේ සත්තුමවලා තියෙන්නේ මිනිස්යාගේ පරිහරණය සඳහායි. ඒ නිසා මිනිස්සාට පාවිච්චි කිරීම සඳහා සතෙක් මරා ගැනීම වරදක් නොවේයි කියන විදිහේ ආකල්ප ආගම් වලින්ම සමහරලාට මිනිස්සෙන්ට දෙනවා. එහෙමයි. එතකොට මේ මිත්‍යා මතය, මිත්‍යා ධර්මය. එතකොට ඒව අහනකොට ඒගොල්ලෝ බය නැතුව පවුකම් කරන්න පෙළඹෙනවා. එහෙමයි. යන්නේ වගේ වැරදි දහම් කරුණු ඇසීමේ ඊළඟට කාරණානුකූලව නුවණින් මෙනෙහි නොකිරීම. ඒ කියන්නේ සති සම්පජඤ්ඤයෙන් හිතන්නේ. සිහියෙන් නුවණින් දේවල් ගැන කල්පනා කරන්නේ. එහෙම කල්පනා කරන්නේ නැත්නම් ඒ තනත්තාට ඒවා අකුසල් ඇති වෙන්නට හේතු වෙනවා. ඊළඟට අතීත භවවලදී අකුසල් කර පුරුදු බවත් සමහර විට අකුසල් ඇතිවීමට හේතු අපි අර පසුගිය වැඩසටහනේ කතා කරපු විදිහට දැන් දේවදත්ත හාමුදුරුවන්ට අර වගේ මහා අපරාධයක් කරන්නට පුළුවන් උනේ සාංශාරික වශයෙන් ඒ වගේ අපරාධ කරලා කරලා කරලා ඇතිවෙච්ච එක්තරා වාසනා ගුණයක් සහ අර කර්ම ශක්තිය සහාය වෙනවා ඒක කරන්න. දැන් දේවදත්ත හාමුදුරුවන්ගේ పూర్ව කර්මයේ විසින් උන්වහන්සේ කර්මයට යොමු කරනව නෙමෙයි. එහෙමයි. పూర్ව කර්මයේ විසින් සාධක හදලා දෙනවා. සාධක හදලා දෙනවා. ඒ හදලා දීපු සාධක වලින් කුසල් කරගන්නවද අකුසල් කරගන්නවද කියන එක ඒක ඉතින් තමන්ගේ ක්ලේශය මත තමයි තීරණය දැන් උන්වහන්සේට ඕනනම් කුසල් කරගන්නවා නම් ඒකට ඕන තරම් සාධක තිබුණා. ඒ සාධක වලින් උන්වහන්සේ අකුසල් කරගත්තා. ඉතින් එතන තියෙන්නේ ඒ එකතු වෙච්ච සාධකවල ප්‍රශ්නයක්ම නෙමෙයි ඒ ඒව පාවිච්චි කරන විදිහ. එහෙමයි. ඉතින් ඒ නිසා මහානායක හර මෙහෙදි පැහැදිලි කරනවා සමහර වෙලාවට පූර්වකృత කර්මය සහාය වෙන්න පුළුවන් ඒතනත්තාට අකුසලයේ කරන්න ඒ නැවත නැවත බඳු අකුසල් කරලා තියෙන ඇබ්බැහිය වාසනා ගුණය ඒ තැනත්ත අකුසලයට පොළඹවන්නට පුළුවන්. එහෙමයි. එතකොට ඒවා බාහිර කාරණා වක්‍ර වක්‍රව මතුවෙන කාරණා. එහෙම නැත්නම් ඒ කරපු අකුසලයෙන්ම නැවත නැවත ඒ තැනත්ත අකුසලය කරන්න නියම වෙනවා කියන එකක් එහෙම එකක් නැහැ. ඊළඟට නායක හඳුර පැහැදිලි කරනවා යම්කිසි පාපයක් දෙතුන් වරක් කොට ඒ රස වැටුණු තැනැත්තාට ඒ ගැන ඒ ගැන තිබූ විලිබිය දුරු ඒ පාපය නැවත නැවත කරන්නට සිත් ඔහු ඒ පුරුද්දෙන් ඒ පාපය නැවත නැවතද කරයි. සත්‍යය තුළ කෙලෙස් නැතිනම් මෙබඳු හේතු කොතෙක් ඇතත් ඒවා නිසා පව් නොකෙරේ. එබැවින් පව් ඇතිවීමේ ප්‍රධාන හේතුව කෙලෙස් බව කියවේ. එතකොට අර සාංශාරික ඇබ්බැහිය තිබුණා වුණත් පාරිසරික සාධක ගොනු නැගුණා වුණත් මේ කවර හේතුවක් නිසාවත් සත්වයා පව්කම් කරන්නේ ඒ තනත්තාගේ චිත්තසංතානයේ පාපයට පොළඹවන විදිහේ ක්ලේශයන් නොතිබුණා. ඒ නිසා තමයි රහතන් වහන්සේ කෙලස් නැසුවත් නැසලා ඉන්න නිසා උන්වහන්සේට මොන විදිහේ සාංශාරික ඇබ්බැහි තිබුණා වුණත් උන්වහන්සේ අපරාධයක් කරන්නේ නැහැ. පව්කමක් කරන්නේ නැහැ. දැන් අඟුලිමාල කුමාරයා කොච්චර මිනිස්සු මරමරා හිටියා වුණත් කෙලස් ප්‍රහාණය කළාට පස්සේ උන්වහන්සේ අතින් එහෙම දෙයක් වෙන්නේ නැහැ. ඉතින් අඟුලිමාල කුමාරයාන රහත් වෙන්න කලින්ම ඒ ඝාතනයෙන් වැළකුණා කුරා කුඹේක්වත් නොමරන මට්ටමට. ඒ නිසානේ අඟුලිමාල පිරිත දැක්වෙන්නේ අර කාන්තාවකට දරුවෙක් ලැබෙන්න ඉන්නකොට ඒ කරපු සත්‍යක්‍රියාව ගැන. එහෙම. එතකොට පැවිද්දට පැමුණුණු දවසේ ඉඳලා දැන දැන සතෙක් මැරුවේ නැහැ කියලා. එතකොට ඒ වෙනකොට රහත් වෙලත් නැහැනේ. එහෙම. එතකොට මේ විදිහට යම් කිසි කෙනෙකුගේ චිත්තසංතානයේ ක්ලේශයන් යටපත් කරගෙන තියනවා නම් අර කවර හේතු මත උනත් පව්කම් කරන්නට යොමු වෙන්නේ නැහැ. හැබැයි මේ ක්ලේශයන් මතුවෙන්න පුළුවන් ඕන වෙලාවක. ඒ නිසා සියලුම කෙලෙසුන් නැසූ තැනැත්තා අතින් ඒ බඳු පව්කම් කොහෙත්ම වෙන්නට ඉඩක් නැහැ. එතකොට එහෙමනම් අපිට ඒ හැමතැනකදීම පේනවා බාහිර සාධක නෙමෙයි ප්‍රධාන වෙන්නේ ඒ ක්ලේශයමයි. එහෙම. ඉතින් ක්ලේශය නැතිනම් ඒ තැනත්තාට මොන සාධක මත උනත් එතන පව්කමක් කෙරෙන්නට ඉඩක් නැහැ. එහෙම. ඊළඟට නායක හම්සෝ මෙහිදී තව වැදගත් කාරණයක් දක්වනවා පූර්ව අකුසල් පසුව ඇතිවන අකුසල් වලට පමණක් නොව සමහර අවස්ථාවලදී කුසලයන්ටද හේතු බොහෝ අකුසල් කළ සමහරු තමන් කළ අකුසල් ගැන බිය වී ඒවායේ විපාක වළක්වා ගැනීමේ බලාපොරොත්තුවෙන් සමහර විට බොහෝ කුසල් කරති. එසේ කුසල් කරන්නා වූ තැනැත්තන්ගේ ඒ කුසල් ඇතිවීමට කලින් කළ අකුසලයේද එක් හේතුවකි. දැන් මේ කියන්නේ අර මේ වක්‍ර විදිහට දේවල් සම්බන්ධ වෙන හැටි. දැන් මුලින්ම ඇහුවේ මුලින් කරපු කර්මයේම යලි යලි කර්ම කරන්නට හේතු වෙනවා හේතු වෙනවද කියලා. එහෙම ඍජුව ඒවා කර්ම කරන්න හේතු වෙන්නේ නැහැ. හැබැයි මුලින් කරපු කර්මය ඒතනත්තාට ඇබ්බැහියක් හැටියට ඊළඟ කර්ම කරන්න සහාය වෙනවා. මුලින් කරපු කර්මය නිසා ඇතිවෙන විපාකය ඊළඟට නැවත බඳු කර්ම කරන්නට පසුබිම හදන්නට පුළුවන්. ඊළඟට මෙතනදි කියවෙනවා ප්‍රතිවිරුද්ධ ආකාරයෙන්ුත් ඒක වෙන්න පුළුවන්. ඒ කියන්නේ මොලින් කරපු අකුසලය ඒතනත්තා කුසලයට යොමු කරන්නට සාධකයක් හැටියට ආසන්න හේතුවක් හැටියට ඉදිරිපත් වෙන්නට පුළුවන්. එහෙමයි. ඒ නිසා නායක හඳුර කියනවා දැන් සමහර කෙනෙක් යම් යම් පව්කම් කරලා අපරාධ කරලා පස්සේ ඒකෙන් ඇතිවෙන විපාකය ගැන හිතලා ඒක වළක්වා ගන්න ඕන නිසා කුසලයට නැඹුරු දැන් අපේ ජීවිතය ගත්තා වුණත් අපි පුංචි කාලේ අවුරුදු 10 11 වයසේ අපි ධර්මදේශනාවක් අහනකොට ඒ හාමුදුරුවෝ බනට කිව්වා උකුණු මැරීමේ ආදීනව ගැන. එහෙම උකුණු මැරුවාම දැන් අර නියපොත්ත උඩ තියලා අනිත් නියපොත්තෙන් තලලානේ ගොඩක් වෙලා උකුණ මරන්නේ. එතකොට එහෙම මැරුවාම ඒකේ විපාකයේ හැටියට නිරේහි උපන්නොත් දෙපසින් ගිනිගෙන දෙවෙන පර්වත දෙකක් ඇවිදින් ඒකට අර සත්‍ය මැදි වෙලා තැලිලා පොඩි වෙලා සුණු විසුණු වෙලා යනවා. එහෙම. ඒතර නැවත කර්ම වේගයත් එක්කලා ජනිත වෙනවා. නැවතත් අර පර්වත දෙකට හසු වෙනවා. මෙහෙම මේ නිරේ ආයුවතිතාක්කල් ওই විදිහට දුක් විඳින්න වෙනවා. එහෙමයි. දැන් ওই කාරණේ කියනකොට මට එකපාරට මතක් වුණා මමත් ඒ විදිහට මකුණු මරලා තියෙනවා උකුණු මරලා තියෙනවා දෙමිය මරලා තියෙනවා කඩි මරලා තියෙනවා එතකොට දැන් අර විදිහට විපාක දෙන්න ගියොත් කොච්චර දුක් විඳින්න වෙයිද එහෙමයි කියලා එකවරම මට ලොකු බයක් ඇති වුණා ඇති වෙලා මම කල්පනා කළා දැන් මේකෙන් ගැලවෙන්නේ කොහොමද එතකොට මට මතක් වුණා අම්මයි කිරියම්මයි සිල් ගන්න යනවා ඒත් එක සිල් ගන්න ගියා නම් හොඳයි කියලා. මම ඒවලම ගිහින් අම්මගෙන් එහුවා මේ මාත් එන්නද සිල් ගන්න යන්න කියලා. ඉතින් අම්මා බොහොම කැමති වෙනවා. එදා ඉඳලා මම හැම පොයකටම අම්මත් එක්කලා සිල් ගන්න. ඊට පස්සේ සිල් ගන්න ගියාට පස්සේ තමයි ඉතින් අනිත් උපාසක අම්මලා හැම නැවත නැවත යෝජනා කළේ අනේ පුතේ මහාන වෙනින් මහාන වෙනින්. ඉතින් ඒකත් එක්කලා තමයි අපේ තාත්තා දවසක් ඇහුවේ මහාන වෙන්න කැමතිද? එහෙම. මම කිව්වා කැමතියි. ඔහොම ඔහොම තමයි ඒ ගමන ආරම්භ වුනේ. එහෙම. එතකොට දැන් අර ධර්මදේශනාව ශ්‍රවණය කිරීමත් ඒකට කාරණයක් වුණා ප්‍රධාන කාරණයක් වුණා. නමුත් දැන් අර පව්කම් කරලා ඒකෙන් මට දුක් විඳින්න වෙයි කියන භීතිය තමයි කුසලයට නැඹුරු වෙන්න ප්‍රධාන සාධකයක් වුණේ. එහෙමයි. ඒ වගේ මුලින් මුලින් සිද්ධ කරලා තියෙන අකුසල කර්ම ආසන්න හේතුව වශයෙන් හේතු වෙන්න පුළුවන් කුසලයට නැඹුරු කරලා. ඒ විදිහට සමහර කෙනෙකුට අකුසලය කිරීම නිසා ඇතිවන පසුතැවීම පසුතැවීම කියන්නේත් අකුසලයක්. හැබැයි පසුතැවීම නැමැති අකුසලය අකුසලයෙන් මිදෙන්නට ආසන්න වශයෙන් හේතු වෙන අවස්ථා තියෙනවා. දැන් ඔය සරියුත් හාමුදුරුව ගැන කියවෙනවා ධම්මදජ ජාතකේ සරියුත් හාමුදුරුව පෙර භවයක රජෙක් වෙලා ඉන්න කාලේ මත්පැනට සහ මාංශ අනුභවයට ගිජු වෙලා හිටියා. ඉතින් දවසක් ආහාර අනුභව කරන්නට සූදානම් වෙනකොට මාංශ සකස් කරලා නැහැ. එහෙමයි. එදා පොය දවසක් හරි මොකක් හරි හේතුවක් නිසා මාංශ නැහැ. ඊට පස්සේ දැන් රජබිසව දන්නවා දැන් මත්පැන් බීලා ඇවිල්ලා මාංශ නැහැ කිව්ව ගමන් මේකට කෝප වෙනවා. එහෙමයි. ඒ නිසා රජබිසව මොකද කළේ? රාජකුමාරයා අතදරුව තුරුල් කරගෙන පුරතල් කර කර එතනට ආව අර කෝපය සංසිඳවා. රජුරෝ මස්කෝ කියලා මස් නැහැ. ඉතින් ඊට පස්සේ බිසව දරුවා හුරතල් කර කර එතනට ආවා. මොකද මස් නැත්තේ මේ තියෙන්නේ කියලා අර අතේ ඉන්න දරුවා ඇදලා අරගෙන බෙල්ලාවරෝලා දුන්නා. අරක් කැමියට උයාගෙන ඉන්න. එහෙම. ඉතින් දැන් රාජා අන නොතකා හරින්න බෑ. අරක් කැමිය උයලා ගෙනල්ලා දුන්නා. ඊට පස්සේ අනුභව කළා. අනුභව කරලා වැටිලා නිදාගත්තා. නිින්දෙන් අවදි වෙලා ඊට පස්සේ වෙරි හිඳිලා දරුවා කෝ කියලා බලනකොට තමයි තමන්ගේම අතින් ගැලසින්දලා මේ විදිහට දරුවගේම මාංශය අනුභව කරලා මේ සුවසේ නිදාගත්තේ කියලා තේරුම් ගන්නවා. ඒකෙන් ඒකෙන් ලොකු කම්පනයක් ඇති ඒ ඇති වෙච්ච කම්පනයයි පශ්චාත්තාපයයි නිසා කල්පනා කරනවා මම මෙච්චර බරපතල අපරාධයක් කරන්න පෙළඹුණේ ඇයි මේ මද්යපානය නිසා. ඊට පස්සේ එතනදී අදිෂ්ඨාන කරනවා නිවන් දකින්න භවය දක්වා. නැවත මත්පැන් බොන්නේ නැහැ. ඉතින් ඒ අදිෂ්ඨානය කොච්චර බලවත් වුණාද කියනවනම් ඊට පසු කිසිම ආත්ම භාවයක උන්වහන්සේ මද්දපානයට යොමු වෙන්නේ නැහැ. එහෙමයි. ඉතින් එතකොට එච්චර මේ නිවන් දකින්නතෙක් බලපවත්වන්නට පුළුවන් ප්‍රබල අදිෂ්ඨානයකට මඟ සැලසෙන්නේ අර පව්කම. ඉතින් ඒ කියන්නේ පව්කම හොඳයි කියන එක නෙමෙයි. පව්කම එතකොට ආසන්න හේතු වශයෙන් පාපයෙන් වළකින්නට හේතුවක් වෙන්න පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අවිද්‍යාවම අවිද්‍යාව දුරු කරන්න හේතුවක් වෙන්න. එහෙම. කියන්නේ නොදන්නා බව නිසා තමයි අපි දන්නා බව සඳහා උත්සාහ කරන්නේ. දැනගන්න උත්සාහ කරන්නේ. ඒතකොට දැනගන්න අපි කොළඹවන්නේ අර නොදන්නා බව නිසා. අන්න ඒ විදිහට අකුසලයේම කුසලයට සහාය වෙන අවස්ථා තියෙනවා. හැබැයි ඍජුව නෙමේ වක්‍රාකාරය. එහෙම. ඊළඟට කුසලය අකුසලයටත් සහාය වෙන අවස්ථා තියෙනවා. ඇතැම් අවස්ථාවල තමන්ගේ ජීවිතේ තමන් කරලා තියෙන කුසල් දහම් වලින් ඇති කරගන්නා මාන්නයක් ඇති වෙන්නට පුළුවන්. මම මෙච්චර කුසල් කරගෙන මෙහෙම ඉන්නේ අපට ප්‍රශ්නයක් නැහැ අපට වරදින්නේ. ඒක නිසා මේ තනත්තා අපරාධ කරන්න පෙළඹෙන්න පුළුවන්. එහෙමයි. ඉතින් ඒ වගේ කුසලයේ අකුසලයටත් අකුසලයේ කුසලයටත් ආසන්න වශයෙන් හේතු වෙන්න පුළුවන්. හැබැයි වා ඍජුව එහෙම වෙනවා කියලා නියමයක් නැහැ. ඒ විදිහට පසුබිම සැකසෙන්නට පුළුවන්. එහෙමයි. එතකොට මහානායක හඳුර ඒ කාරණේ මේ විදිහට පැහැදිලි කරනවා අකුසලය අකුසලයට මෙන්ම කුසලයටත් ප්‍රත්‍යවන බව අකුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස උපනිස්සේ පච්චේන පච්චෝ යනුවෙන් ප ဋ ාණ මහා ප්‍රකරණයෙහි වදාරා තිබේ. කුසල අකුසල අව්‍යාකෘත තුනටම කුසලයත් අකුසලයත් ප්‍රත්‍යවන සැටි ප ဋ ාණ මහා ප්‍රකරණයෙහි විස්තර වශයෙන්ම වදාරා ඇත්තේ. ඒ ප්‍රත්‍යභාවය හෙවත් හේතුභාවය විපාකයක් නොවේ. කර්ම කර්මවලට දුරින් ප්‍රත්‍ය වෙනවා මිස කර්මයක විපාක වශයෙන් කවදාවත් කර්මයක් ඇති නොවන බව කිව යුතුය. එබැවින් අතීත කර්මයක් විපාක දීම් වශයෙන් කිසිවකු දැන් පව් නොකරන බවත් කෙලසුන් නිසාම පව් කරන බවත් ස්ථිර වශයෙන්ම පිළිගත යුතුය. එහෙමයි. එතකොට දැන් මේ කියපු ආකාරයට සමහර වෙලාවට කුසලය අකුසල් උපදවන්නට හේතු වෙනවා අකුසලය කුසල් උපදවන්නට හේතු වෙනවා හැබැයි ඒකෙන් වරදවා වටහා නොගත යුතුයි අකුසලයෙන් කෙලින්ම කුසලයක් ජනිත කරන්නේ කුසලයෙන් කෙලින්ම අකුසලයක් ජනිත කරන්නේ අකුසලය අකුසලයක් ජනිත කරන්න ඍජුව හේතු වෙන්නේ කුසලය කුසලයක් ජනිත කරන්න ඍජුව හේතු වෙන්නේ එතකොට මේ කියන්නේ වක්‍රාකාරයෙන් ඒ විදිහෙන් බලපවත්වන්නට පුළුවන් ඇතැම් විට කුසලයෙන් ඇති කරන පසුබිම අකුසල් කරන්නට පෙළඹෙන්න පුළුවන්. හැබැයි මේ පෙළඹීමේ ප්‍රධාන සාධකය වෙන්නේ ඔහු තුල පවතින ක්ලේශය, දුර්වලකම. දැන් දේවදත්ත හාමුදුරුවන්ට කුසලයෙන් ලැබුණු විපාක ටික උන්වහන්සේ පාදක කරගන්න අකුසලය කරන්න. එහෙමයි. එතකොට ඒ උන්වහන්සේ අකුසලයට පෙළඹෙන්නේ పూర్වයේ කුසල් කරලා තිබිච්ච නිසා නෙමෙයි. එහෙමයි. ඒ ඒ ඒ කුසලයෙන් ලැබිච්ච විපාක ටික උන්වහන්සේට අකුසලය සඳහා උත්තේජනයක් සපයන්නේ මානසික ඇබ්බැහිය සහ මනසේ තිබුණු අර වෛරී ස්වභාවය. එහෙම. බොස්තන් වහන්සේ සමග භවෙහි හැප්පිලා හැප්පිලා ඒ ඇති කරගත්තු මානසික ඇබ්බැහිය. ඇබ්බැහිය සහ ඒ ද්වේෂය. එතකොට මහදන සිටු පුත්‍රයා වගේ ගත්තන් පස්සේ එතනදී තමන් සසරේ කරලා තිබෙන කුසල විපාකයන් විපාක දුන්නා සිටු පවුලක උපන්න මහ ධනස්කන්ධයක් ලැබුණා හැබැයි ඒක නෙමෙයි අකුසලයට නැඹුරු වෙන්න හේතුනේ. අර අවිචාරවත් බව, පාප මිත්‍ර ඇසුර, මව්පියන් විසින් ඒ දරුවාව නිසි මගට යොමු නොකිරීම. ඒවා හේතු කොටගෙන ඔහුගේ මනසේ තවම ප්‍රහාණය කරලා නොතිබුණු ක්ලේශ මූලයන් අවදි වුණා. ඒ අවදි වීම නිසා ඒ තනත්තා අයහපතට විනාශයට යොමු වුණා. ඊළඟට අජාසත් රජුව ගත්තහම අපිට පේනවා අජාසත් කුමාරයා සාංශාරික කුසල බලය තිබුණා. ඒ සියල්ලක්ම තිබුණා. හැබැයි පාප මිත්‍ර ඇසුරත් එක්කලා ඒතනත්තාගේ අර මනසේ දුර්වලකම් මතු කරගන්න. එහෙමයි. ඒතර බාහිරින් පසුබිමක් සැකසෙන්නට පුළුවන්. ඒ පසුබිම මත අපි කුසල් කරනවද අකුසල් කරනවද කියලා තීරණය වෙන්නේ අපේ මනස අපේ හසුරුවන විදිහත් එක්කලා. දැන් මේක ඊටාත්ම වැදගත් කාරණයක්. මංගල සූත්‍රයේදී දැන් බුදුරජාණන් වහන්සේ ළඟට එක්තරා දේවතාවෙක් ඇවිත් අහන්නේ ස්වාමීනි දෙවියන් සහ මිනිසුන් මංගල කරුණු මොනවාද කියලා කල්පනා කරනෝ ඒ අයගේ යහපත කැමති වෙන තථාගතයන් වහන්සේ මංගල කරුණු දේශනා එතකොට එදා සමාජයේ මංගල කරුණු කියලා ඒ අය අදහස් කළේ මොනවද? ditta මංගල, සුත මංගල, මුත මංගල මේ ඇහැට පේන දේවල් මත තමයි මංගල්‍ය තීරණය කනට ඇහෙන දේ මත තමයි මංගල්‍ය තීරණය අර පංචේන්ද්‍රයන්ට ගෝචර වෙන දේින්ම තමයි සියල්ල හොඳ නරක තීරණය වෙන්නේ කියලා තමයි ඒගොල්ලෝ කල්පනා කරනවා. එහෙමයි. ඉතින් බුදුරජාණන් වහන්සේකට හාත්පසින්ම වෙනස් කතාවක් දේශනා කරනවා. ඒ ලැබෙන දේවල් වල යහපත යහපත තියෙන්න පුළුවන්. හැබැයි ඊට වඩා අපි එකට ප්‍රතිචාර දක්වන විදිහ මත තමයි සම්පූර්ණ මංගල්‍යව මංගල්‍ය තීරණය. එහෙමයි. බුදුරජාණන් වහන්සේ ඒක ධර්මානුකූලව පැහැදිලි කරනකොට තවත් පැත්තකින් හාස්‍ය ජනකවත් ඒක සමාජගත වෙලා තියෙනවා. දැන් ඒක රජ කෙනෙක් රාජාභරණයෙන් සැරසිලා රාජ රථේ නැගලා දැන් සුබ ගමනක් යන්නට පිටත් වෙනවා. පිටත් වෙනකොට වැරහලේ ඉඳගත්තු දුගියෙක් ඉස්සරහට මුණ ගැහෙනවා. රජුණන්ට තරහ එනවා. මොකද දැන් මේ අවමංගල්‍යයක් දැක්කේ. අසුබ දෙයක් දැකේ. දැන් මේ මේ ගමන ගිහිල්ලා වැඩක් නැහැ. මේක අසාර්ථක වෙනවා. ඒ නිසා රජුරෝ කිව්වා දැන් මේ මේ මේ අවමංගල දර්ශනයක් මේ දැක්කේ නිසා ගමන ගිහින් වැඩක් නැහැ. ආපහු හරවන්න රතේ. කියලා රජුරෝ කෝපය නිසා රාජපුරුෂයන්ට අණ කළා අර මිනිස්සයා අල්ලලා මේ හිස ගසා ගන්න. ඊට පස්සේ දැන් මේ මිනිස්සයා අරගෙන ගිහිල්ලා හිස ගසා දාන්න ලෑස්ති වෙනකොට අන්තිම වෙලාවේ ඔහු කිව්වා මට රජුරවන්ට වචනයක් කතා කරන්න ඕන. දැන් කොහොමත් මම මරනවනේ. හැබැයි මරන්න ඉස්සෙල්ලා මගේ අවසාන ඉල්ලීම තමයි රජුරවන්ට මට වචන කිහිපයක් කතා කරන්න ඕන. දැන් අද කාලේ වුණත් මරණීය දඬුවමේ නියම කළාන් පස්සේ අවසාන කැමැත්තට පොඩි ඉඩක් තියෙනවනේ. ඉතින් ඊට පස්සේ මේ මිනිස්සයා මරන්න මරන්නේ නැතුව අවසාන මොහොතේ රජුරෝ ළඟට අරන් ගියා. අරන් ගියන් පස්සේ ඔහු කියනවා ස්වාමීනි දැන් ඔබ වහන්සේට මාව දැක්ක නිසා ඔබ වහන්සේගේ ගමන අඩාල වුණා. ඉතින් ඔබ වහන්සේ තීරණය කළා මං කාලකන්ණියෙක් කියලා. ඒතර මං කාලකන්ණිය නිසා දැන් මට ජීවිතය අහිමි වුණා. ඒතර දැන් මම උදෙන්ම දැක්කේ ඔබ වහන්සේ. එතකොට දැන් ඔබ වහන්සේ දැකලා මට මරණය හිමි වෙනවා. මාව දැකලා ඔබ වහන්සේට මේ ගමන නැති වෙච්ච එක විතරයි උනේ. එතකොට දැන් ඔබ වහන්සේ තීරණය කරනවා නම් මම කාලකන්‍යා ඔබ වහන්සේට ගමන අඩාලා වුණා කියලා. දැන් ඔබ වහන්සේ දැකලා මට මැරෙන්න සිද්ධ වෙනකොට අපි දෙන්න වැඩිපුර කාලකන්‍යා කවුද? <laughs> එතනදී රජුරවන්ට ලොකු අභියෝගයක් වුණා රජුරවන්ට කොහොමවත් අර මනුස්සයා ඝාතනය කරන්න බෑ ඝාතනය කරන්න සදාකාලික කාලකන්ණියා වෙනවා තමයි. <laughs> එහෙමයි. ඒ නිසා රජුරවන්ට අභියෝගය දෙන්න. ඉතින් එතකොට දැන් මේවෙන් අපිට පැහැදිලි වෙන්නේ ඒ ඇහෙන දේ, පෙනෙන දේ මත නෙමෙයි. එහෙමයි. අපි ඒකට ප්‍රතිචාර දක්වන විදිහ මත තමයි අපි කාලකන්ණියෙක් වෙනවද, පුණ්‍යවන්තයෙක් වෙනවද, කුසල් කරගන්නවද, අකුසල් කරගන්නවද කියන එක තීරණය. එහෙමයි. ඒ නිසා සසරේ කරන ලද කුසල අකුසල කර්මයන් මතම අපේ චිත්තසංතානයේ කුසල් ජනිත වෙනවා අකුසල් ජනිත වෙනවා කියන එක ඒක නිවැරදි කතාවක් හෝ නිවැරදි විග්‍රහයක් නෙමෙයි කුසලයෙන් කුසලයක්වත් අකුසලයෙන් අකුසලයක්වත් එහෙම ඍජුව ජනිත කරන්නේ කුසලේනුත් විපාකයක් ඇති කරන්නේ අකුසලේනුත් විපාකයක් ඇති කරන්නේ ඒවෙන් යලි කර්ම ජනිත කරන්නේ හැබැයි වක්‍රාකාරයෙන් අභිනව කර්ම සඳහා පසුබිමක් හැදෙන්න පුළුවන්. ඒ පසුබිම තුලිනුත් අපි හොදක් කරගන්නවද නරකක් කරගන්නවද කියලා තීරණය වෙන්නේ අපි ප්‍රතිචාර දක්වන්නේ. අපි අර පෙර දිනක වැඩසටහනේදී පැහැදිලි කළේ යම්කිසි අකුසල කර්මයක් නිසා අතපය කැඩුනොත් ඊට පස්සේ එයම ඕනනම් කමටහනක් කරගන්න පුළුවන් අපට කුසල් කරන්න. ඊට පස්සේ යම්කිසි හේතුවකින් අපේ අතපය කැඩුනන් පස්සේ එයම ඕනනම් හේතුවක් කරගන්න පුළුවන් අපට අකුසල් කරන්න. සුනාමියට හසු වෙච්ච අය සමහර අය ආගම ධම අතහැරියා සමහර අය ආගම ධමට වඩාත් නැඹුරුණා. මොකද සමහරු කල්පනා කළේ ධම්මෝහ වේරක්කති ධම්මචාරින් කියනවා ඉතින් මෙච්චර බණ දහම් ඇසුරු කරලා මේ සුනාමියෙන් අපේ සියල්ල නැති වුණා. එහෙනම් ඉතින් මොකටද මේ දහම? එහෙම හිතපු අය ධහමෙන් ගිලිහුණා. ඒතර සමහරු කල්පනා කළා ධම්මෝහ වේරක්කති ධම්මචාරී කියන්නේ මේක තමයි මම ධර්මයේ ධර්මයේ හිටපු නිසා තමයි මගේ ජීවිතේ හරි රැකුනේ. අමුදරුවන් ගේ දොර ඉඩ ගන්න සියල්ල ගහගෙන ගියත් මගේ ජීවිතය ආරක්ෂා වුණේ මම ධර්මයත් එක්ක ජීවත් වෙච්ච නිසා. එහෙමයි. කියලා එහෙම කල්පනා කරපුවායි වඩා නැඹුරු වුණා ධර්මයට. එකම සිද්ධිය කෙනෙකුට ධර්මයට නැඹුරු වෙන්න හේතු වුණා කෙනෙක් ධර්මයෙන් ගිලිහෙන්න හේතු ඒ කුසල කුසල මත නෙමෙයි අපි සිතන පතන ආකාරය එහෙම. ඉතින් පින්වතුනි අද වැඩසටහන ඔබට මට ජීවිතේට බොහෝ වටිනා කරුණු එකතු කරපු වැඩසටහනක් කියලා අපි විශ්වාස කරනවා. නමුත් ඉතින් කාල වේලාව වෙන් වෙලා තියෙන ප්‍රමාණය මෙතකින් ඉවරයි. ඉතින් අලුත් වැඩසටහනකින් එන බලාපොරොත්තුෙන් අදට අපිට ඔබගේ ආලින්දෙන් සමුගන්නට සිද්ධ වෙනවා. ඉතින් මේ කරගත්තා වූ ධර්ම දානමය කුසලයේ අපගේ ආචාර්ය පූජ්‍ය කුකුල්පනේ සුදස්සි ස්වාමීන් වහන්සේට අපි අනුමෝදන් කරනවා. අපේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා මේ කරගෙන යන සාසනික වැඩපිළිවෙල තව තවත් ශක්තිමත් ආකාරයෙන් කරගෙන යන්නට ඔබ වහන්සේට මේ කුසලයේ හේතු වාසනා වේවා අවසන ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිර්වාණයම සාක්ෂාත් වේවා කියලා. ඒත් එක්කම සුපින්වතුනේ අපිට මේ වගේ ශක්තියක් බලයක් ලබා දෙන්නේ අපේ සභාපතිතුමා නිතින්ම. ඉතින් අපගේ ගරු සභාපතිතුමන් ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයට, සියස කාර්ය මණ්ඩලයට අපි මේ කුසලයේ අනුමෝදන් කරනවා. මේ කරගෙන යන ශාසනික මෙහෙවර තව තවත් ශක්තිමත් ආකාරයට කරගෙන යන්නට හැමෝටම ශක්තිය ධෛර්ය බලය ලැබේවා නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා අවසන ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිර්වාණයම සාක්ෂාත් වේවා කියලා අපිත් එක්ක නිතතින් මේකතු වෙන දායක කාරකාදීන්ටත් අපි මේ කුසලයේ අනුමෝදන් කරනවා ඔවුන්ගේ යහපත් බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා අවසන ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවනම සාක්ෂාත් කරගනිත්වා කියලා. ඉතින් සුබින්වතුනි තවත් මේ වගේ හරවත් වැඩසටහනකින් ඔබගේ ආලින්දයට පැමිණෙන පොරොන්දුව පිට අදට අපි ඔබගේ නිවසින් සමුගන්නවා. පෙරවන් සරණයි.